විඤ්ඤායති නියති පුනම් පුනම් තීරති කන්නරන්ති මග්ගංචලත්තා පුනම් භවාය නරපුනම් පුනම් ජායති ගෝලුපඤ්ඤාති සද්ධාවත් සම්පන්නතිවත්නි මේ සාන්තිමය වාග්ය දන්නවා අද දින ධම්ම දේශනාව පවත්වනු ලබන්නේ දැන් මාස තුනකට පමණ ප්‍රථමයෙන් අපාතරයෙන් වෙන්නේ සංගා ජයවර්ධන මේ සියලු මහත්මියට සිංහසින් දෙස්සමලින සඳහන් බව. ඒ මහත්මිය සියල්ල ආරක්ෂා කරමින් දාන දෙමින් භාවනා කරමින් කටයුතු කරමින් ඒ සමාන සීල භාවනා කියන ඒවාට කියන්නේ පුණ්‍යප්‍රිය වස්තු කියලා. මේ මානසික මේ පුණ්‍යප්‍රිය වස්තුනේ කතමානි තේනේ දානමය පුණ්‍යකේ වස්තු, සීලමය පුණ්‍යකේ වස්තු, භාවනාමය පුණ්‍යකේ වස්තු. දාන, සීල, භාවනා කියන කොටස් තුනට පුණ්‍යකේ වස්තු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ඒවා හඳුන්වා දී තිබෙනවා. මේ කවර ආකාර දාන, සීල, භාවනා ආදී ධර්මයන් කළා මරණයෙන් පසු නැවත උපදින තැන ජීවනයේ මන්නේ ජීවිත කාලය පුරාම කරන ලද එවැනි කුසල කර්මම පමණක් නෙවෙයි. එනක් බුදුරජාණන් වහන්සේ ළඟට වුණ එක්තරා දැනෙත්තේ ගුණසෝ බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලයම කුසල කරන කෙනෙක් සුභතිය උපදිනවා කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවාද? නැහැ නැහැ මම කියන්නේ නැහැ. මුළු ජීවිත කාලයම අකුසල කරපු දැනැත්තෙන් සුගතිය උපදිනවා කියලා එවනම් ඔබ වහන්සේ ප්‍රකාශ කරනවාද? නෑ මම එහෙම කියන්නේ නෑ. ඒකේ හේතුව මරණ මොහොතේ අවසාන වශයෙන් පහළ වෙන සුතිසිතට අනුකූල වන පරිදි තමයි මේ වෙලාවේ පහළෝ කර්ම විඥානයේ අනුවයි තැනක යම් කිසි සත්‍යයෙන් නැවත ගිහිලා උපදින්නේ. අපර ඒ ධර්මයේ ඒ කරුණ මත කරමින් ධර්මයක් දේශනා කිරීමටයි අර කලින් කියන ලද මාතෘකාවට තබන ලද ධාතාව ප්‍රකාශ කළේ. ඒ සරල අදහස මෙන්න මේකයි. පුනක් පුනක් ජාති නැවත නැවත උපදිනවා. පුනක් පුනක් නිමිති නැවත නැවත මැරෙනවා. පුනක් පුනක් සීවතිකන් හරන්දී නැවත නැවත මල මිනි ඔසවගෙන ඔසවගෙන යනවා. මක්ඛංච රත්තා අකුණබ්බවාය මේ නැවත නැවත උපදින නූපදින මාර්ගය වඩන ලද නකුණක් කුණං ජායති බෝධි පඤ්ඤෝ නැනවත් නැත්තා ප්‍රඥාවක් කියන තැනත්තා නැවත නැවත උපදින්නේ නැහැ සතර දුක කෙලවර කරනවා මේක මතක ලබා ගන්න මේ අවිතාන පහත වේ නැවත නැවත උපදිනවා මැරෙනවා මලමිණින් කියන්නේ ප්‍රඥාවක් නොවන කියන තැනත්තා නැවත නැවත උපදින ක්‍රමය නැති කරලා සංසාර දුක කෙලවර කරනවා. මේ අපි මේ මරණය ගැන අපි කොනක් කොනක් නියතී කියන නැවත නැවත මරණයට පත් වෙනවා කියන කාරණාව පළමුවෙන් කතා කරමු. මේ දන්නවා උපන් සෑම පස්සේකම මරණයට පත් වෙන ආකාරය පත් වෙන බව මේ මරණයට පස්සන ආකාරය මනුස්ස එක්කව කල්පනා කරනවා නම් කොටස් හතරකට බෙදලා අපිට දක්වන්නට පුළුවන් ආයුක්තය සම්මක්ඛය ඔබේ අක්ෂය අපාලය කියලා. ආයුක්ත ගැනීමෙන් කෙනෙකුගේ මරණය සිදුවන්නට පුළුවන්. නැත්නම් සමාජ කරන කර්ම ශක්තිය හේතුන තුළින් තවත් කෙනෙකුගේ මරණය සිදුවන්නටත් පුළුවන්. උභයක්ෂය කියන්නේ මේ දෙකම ආශය කර්මයන් කියන දෙකම දෙවියන් කෙනෙක් ප්‍රේමණය සිදුවනවා ඒ වගේම අපාලේස්ම මරණය සිදුවන්නට පුළුවන් ඒවා විස්තර කරන්න අවශ්‍ය නැහැ අපේ භාවනාවට යොමු වන ආකාරයෙන් ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එම නිසා මෙන්නට කියන කාරණා පොත්පත්වල දැක්වෙන කාරණාවලට වඩා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ප්‍රායෝගික වශයෙන් අත්දැකිය යුතු ධර්ම කාරණා. එතකොට අපි මරණය ගැන කතා කරනවා නම් මේ දැන් කල්පනා කරන්න ඕන මම කවස් පොලිස් කොපමණ වයසක මම සිටියත් කොයි වයස් තරාතියෙම මම සිටියත් අවදා හෝ කොයි ආකාරයකින් හෝ කොතනකදී හෝ මගේ මරණය ඒකාන්ත වශයෙන්ම සිදු වෙනවා සිදෙනවාමයි. ඒක වළක්වන්නට පුළුවන් කිසිම කෙනෙක් නැහැ මේ මරණයට පත්වන විට. මේ හිතන්නට එපා. සත්‍යයේ හැම දිනකටම මරණයට පත්වන්නට පුළුවන් දෙන්නේ කියලා. සමහර විට අවුරුදු ගණන් ඔත්පල වෙලා මල මෝත්‍රායේ ඉඳාගෙන ඉන්නේ තියෙන පහතරෙම බොහෝ දුක් විඳලා විඳලා විඳලා නැරෙන්නට සිදුවන්නටත් පුළුවන්. සමහර විට උස්මහිර වෙලා නැරෙන්නටත් පුළුවන්. සමහර විට ගින්නෙන් පිච්චිලා නැරෙන්නට පුළුවන්. නැත්නම් අනුන්ගේ සාධන පීඩන වලට ලක්ෂලා කුටිබෙද කාලා මරණයට පත්වන්නටත් සිදුවන්. එහෙම මරණයට මරණයට පත්වන්නටත් පුළුවන්. නැත්නම් වසවිත කැවීම තුළින් හෝ වෙනත් භෝගාපාත වලින් හෝ වෙනත් විවිධ ආකාරයකින් මරණයටපත් වීම සිදුවන්නට පුළුවන්. ඒ දැන් කල්පනා කරන්නට ඕන මගේ මරණය මේ මේ විදිහට සිදුවන්නට පුළුවන් කියලා. මේ මරණයටපත් වෙන විට සැපක් නෙවෙයි තියෙන්නේ දුකක්. ඒ අනේක සිදුතුමා මරණයටපත් වෙන විට තමා විඳින දුක ගැන සරියොත් මහා රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ මගේ සිත යම් කිසි පක්ෂිම සුත්තලෝ දෙදෙනෙක් යකට ධම්මලකින් වෙනන්නාසේ කුටි කුටි වෙනන්නාසේ අතිශයින් දරුණු දුකක් මට දැන් දැනෙනවාය මම රත්වෙච්ච ගිනි කබල් වටේට තියා තිබෙන්නාසේ මගේ ඇඟතුලින් පුදුම පරිදාහයක් දැවිල්ලක් දැන් සිටියලා තිබෙනවා මගේ පපුව පිළියෙකින් කපන්නාසේ පිළියෙකනේ අඩුවකින් කපන්නාසේ කෑනිකලි කපන්නාසේ දරුණු වේදනා මම දැන් අත්දකිනාය සරුවත් සාමද්‍රංගේ විමර්ශන වස්තුන් වහන්සේ මට ධර්මයක් දේශනා කරන්න දෙන්නේ ඒක කියන්නට නෙවෙයි මම මේ කතා කළේ මරණය කියන දුක ගැන කල්පනා කරන්නට. කොයිතරම් කුසල් කරලා කෙනෙක් හිටපු කෙනෙක්වත් මරණයේදී විශාල දුකක් සමහර විට අත්දකින්න උඩට සිදුවන්නට පුළුවන්. නිසා මේ කරුණ අහනකොට මේ ඇගේ සිතට වැටෙන්නට ඕන අවබෝධ වන්නට ඕන මරණන්ති දුක්ඛං මරණය දුක කියන එක අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මතක දෙන්නටයි යන්නේ ඒක නිසා වෙනදා අහපු කනසේ මේ කණින් වල අනිත් කණින් පිට කරන්නේ නැතුව හදවත තුළින් මේ ධර්මයේ දැක දැක අහන්නට බලන්න ඒව අවබෝධ කරගන්නට බලන්න එතකොට මේ ජීවිතයේදී අපි සමාන්ත වශයෙන් මේ මරණයකට මූණ පාන්නට අපිට සිදු වෙනවා මේක පෙර ආත්මවලත් උපමන නම් වාර ගන්නක මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් මරණයටපත් වෙලා අපි දුක් විඳින්නට ඇත්ත දුක් ඉඳලා තියනවාද කියන කාරණාව ගැන දැන් ඉනිපත් කර යුතු වෙනවා. මනුෂ්‍ය වශයෙන්ම වෙලා නෙවෙයි අපි හිතන්නේ. විවිධ සත්‍යයන් වෙලා විවිධ සත්‍යපක්ෂාසවල ඉතිරිලා තියෙනවා. අපි හිතලා නැත්තේ සුද්ධාවාසක භක්ම ලෝකවල පමණයි. ලෝකයේ සෑම ස්ථානයක උපදලා තියෙනවා. සිරිමස්සත ගස්පත්ය වෙලා ඉපදුනාට පස්සේ සිරිසංසත ගස්පත්ය මරණයට පස්සන ආකාරය ගැන ටිකක් දීපත් කරන්න. සමනොත් ඒ වගේ දුකකටපත් වූ ආකාරය අවබෝධ වීමයි. සමහර විටේ සිරිසංසත ගස්පත්ය මේකට වඩා ප්‍රබල සත්‍යයන් එළවලවා එන්නේ. මරණ බයෙන් දුවනවා. නමුත් ගැලවෙන්නට ක්‍රමයක් නැහැ. සමහරට පණ පිටින් අල්ලාගෙන කෑලි කෑලි කඩ කඩ කන්නේ. කෑලි කෑලි ඉරේලා කන්නේ. පණ පිටින් ගෙරෙන්නේ මහා දුකක් මේ ජීවි සංසාරයේ කොච්චර කෑ ගැහවත් පිළිතවන්නට කෙනෙක් නැතුව අත්දකින්නට සිදු. මේ ජීවි සංසාරයේ අත්දකිනවා. සමහරට මහා ප්‍රබල ජීවි සංසාරයේ පවා ඔය අලියම් කොටියම් වැනි මහා ප්‍රබල ශක්තිමත් සත්‍යව පවා වාසිතව නැත්නම් රෝග පීඩා ඇතිලා එතනම වැටුණාට පස්සේ කවුරුත් සතුට වෙන්නේ නැහැ. මහා දුක් විඳලා විඳලා මරණයට පත්වන්නට සිදු වෙනවා. ඒ පිරිසන් සතුන්ට. මේ ආකාරයෙන් අපි අතීත සංස්කාරයේ විඳින ලද දුක මරණ දුක මෙතෙකේ යන්නට බෑ සීමා කරන්නට බෑ මෙවැනි මරණ දුක බිඳින්දා බිඳින්දා බිඳින්දා මේ සංසාර ගමන පුරා අපි මේ එහෙම දුක් විඳින්දා මේ සංසාරේ පුරා අපි මේ ආවේ යක්ෂ පිරිතෙන් සෝවාන් මත්ලා නොහියානම් සෝවාන් නලවත් නැත්නම් අනාගතයේ සොය වගේම මහා මරණ දුකක් දෙන්නට සිදු වෙනවා. මේ කියන කාරණාව වැටහෙන එක නෙවෙයි අවශ්‍ය වන්නේ. Tamange හිතට අවබෝධ වෙන්නට ඕන, පිළිගන්නට ඕන, හදවතින් දකින්නට ඕන. මෙවැනි මහා දුකක් අපේ අතීතයේ ඉන්න මේ ජීවිතයේදී පිළිගන්නට සිදු වෙනවා. අනාගත භවවලදී සකස් පිළිසෙන් සෝවාන්වත් වෙන්නට නැහැ වුණොත් මහා විශාල දුක් ප්‍රමාණයක් සංඝාත භවවලදී කෙලවරක් නැති සීමාවක් නැති ආත්මවල ඉපදෙන්නදී ඒ දුක අපට විඳින්නට සිදු වෙනවා කියන කරුණ. මේ ආකාරයෙන් මරණ දුක ගැන සිහිපත් කරන විට මේකට ධර්මද්දරට හෝ සිත තුළ ජනිත වන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳ සුළු හැඟීමක්. මරණයට පස්සේ මොකද වෙන්නේ? ගුණක් වුණත් සිහිව ටිකන් හරන්නේ නැවත නැවත මලගින්න උත්සවගෙන යනවා. මේක ඉතාම අවධානයෙන් යුතුව අහන්නට ඕන. විරාගයේ ඇතිවීම සඳහා නොයන්නේ සිහින සඳහා මේ සංස්කාර ධර්මයන් කෙරෙහි පවත්නා වූ කැමැත්ත ආදී ඇලීම බැඳීම තණ්හා වෙනු. ඒ සංසාරයේ නැවත නැවත උපදින සංස්කාර ධර්ම අපසල සංස්කාර ධර්ම ධර්මද්වයට හෝ යටපත් කර ගැනීම සඳහා අනුකර ගැනීම සඳහා එතකොට මේ කල්පනා කරන්න දැන් මරුණට පස්සේ තමන් කොච්චර ආශා කරලා මේ ජීවිතේ පවත්වාගෙන ගියා මුළු ජීවිතේ පුරා කවලා පොවලා නහවලා සනසලා සතක් වෙලා එතන හන්දවලා මේක පිනව පිනවා මේ ශරීරේ පවත්වාගෙන ගියා මරුණට පස්සේ මේ ශරීරේ මලකුණක් බවට පත් වෙලා සත්වාගෙන ගොස් පොළව යටට දාලා පස්සාලා බලලා නැත්තම් ගින්දරට දාලා පුච්චලා අලු කරවලා මේ තමන් කොච්චර ඇලුම් කරන ආදරය කරන නෑදෑයුරුත මිත්‍ර සාපෘෂෝ භාර්යාවරු දරුවෝ කවුරු හිටියත් පස්සෙන් එන්නට කෙනෙක් නැහැ මේ සියල්ලම අතහැරලා දාලා ගන්නට වෙන සිදුවන දිනයක් ඒ කාන්තියම එනවා. එදාට මේ සියල්ලම අත්හරින්නට සිදුවෙන එක සිදුවෙනවාමයි. මේ ආත්මයේ සිදු සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අපි අත්හැරලා වගේ. මේ ජීවිතයේ තියෙන සෑම දෙයක්ම මේ ජීවිතයේ අපි අතුරු කරන සෑම කෙනෙක්ම අත්හැර දාලා යන්නට වෙනවා වෙනවාමයි. ඒකට වෙන විකල්පයක් නැහැ. මේක තේරුම් ගන්න මේක අවබෝධ කරගන්න මේක අවබෝධ වුණොත් තමන් මේ කරන වචනයක් මට තේපත් වෙනවා නාටකම කියලා. මේ නාටකම මොකක්ද කියලා තේරෙන්නේ. පාලා කියන බහුරු කොලම් කියලා ලෝකෙ සංග්‍රහයේ තියෙනවා. කාරියට අන්තිම පදේ. බහුරු කොලම් ටිකක් නැටලා නැටලා මෙයා වගේ තමයි. ඒ නිසා මේ ශරීරයේ ශරීරයේ මේ තරම් හැරිලා පැතිලා ආසාවෙන් මම කියලා මගේ කියලා හිතාගෙන කටයුතු කළාට මරණයට පස්සේ සිදුවන දේ මොකක්ද කියලා බලන්න. මේ මට ආශා කරනවා නම් සමාසතු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආදී විවිධ වස්තුන් තියෙනවා. මේ මට ආශා කරලා මරණය දාකට ආශා සිතක් පහළ වුණා නම් ඒකාන්තයෙන්ම ප්‍රේත ලෝකවල උපදින්න සිදු වෙනවා. සමහර විශාල ගෙවල් වල දාස්තර කරපු මිනිස්සු තුනි ගෙවල් වලම ප්‍රේත වල ඉපදලා තියෙනවා. නැත්තම් මේ වස්තු පිළි වලට ආසා කරපු මිනිස්සු තුන්කී තැන් වල මෙතනලා ප්‍රේතයන් වශයෙන් අනන්තවත් දුක් විඳිනවා. ඒක නිසා සමාජයේ සිටතල මේ වාසයේ ආශාව තිබුණා. අතහරින්නට වෙනවා ආශාව නැතිුණත් අතහරින්නට වෙනවා. ඒ නිසා මේ වාසයේ තියෙන අනවශ්‍ය ආකාර බැඳීම මේ යථා තත්ත්වය අවබෝධ වීම තුළින් පරමද්දරට හෝ නිවිල් කරගන්නට බලන්නට ඕන තමන්ගේ සංසාර විමුක්තිය සබා ගැනීම සඳහා ඒකාත්‍ය අවශ්‍ය කරනවා. මෙමෙනිසා කල්පනා කරන්න මේ විදිහට මරණයට පත්වනකොට මේ මගේ ශරීරයත් සමග සියල්ලම අතහරින්නට වෙනවා. ඒ නිසා මේ හැම දවසෙම දවසකට වෙනාඩි 4ක් 5ක්වත් මරණය ගැන සිතලා සියල්ලම දෙතින් අතහරින්නට පොරදවන්න. එහෙනම් පුරුදු වුණාට පසුව හැම දවසම කරලා කරලා ඒක ආචාර්ය කර්මයක් වශයෙන් පුරුදු වුණාට පසුව ඇත්තෙන්ම මරණයට පත්වන අවස්ථාවේදී මේ සියල්ලම සිතින් අතහරින්නට පුළුවන් ශක්තිය ඔබට ලැබෙනවා. එසේ වුවොත් ඔබට ප්‍රතිගාමී වන්නට පුළුවන්. නැත්නම් දුකදී යන එක බොහෝ විට සිදුවන කරුණක්. මේ මරණයට පත් වුණාට පස්සේ මේ මරණිය මේ ආකාරයෙන් පොළවාසෙන් දැන් ගිහිල්ලා බැලුවා නැත්නම් ඉන්ද්‍රිය දාලා පිච්චුවා කියලා කල්පනා කරලා බලන්න. මේ ඉතින් මොකක්ද සිදුවන්නේ කියලා. ඒ වාසිකම් භාවනා කරන ධර්මය මෙතන ඉන්නවා ඒ කරොත් එහෙම නෙකේ යම් කිසි අත්දැකීමක් ලබන්න පුළුවන්. පොළවේ දැම්ම වැල්ලුවා. ඉදිනෙන්න පටන් ගන්නවා නිල් වෙනවා කුඩු වෙනවා ඕජස් ගලනවා. පණුව ගන්නවා. ඉතින් සිලි ගාලා පණුව ගන්නවා. මේ මත්යේදී උච්චයේදී යන පැත්තේ පලාට කෙනෙකුට ඉන්න බැරි තරම් දුලනයි. මේ මත් පොළොවටම තියෙන තියෙන කියලා එක සැකෙල්ලක් බවට පත් වෙනවා. ඒත් ඒවා ඔක්කොම දිවිලා වෙන්නපත් වෙලා. ඊට දෙකෙල්ලක් එන්න දෙන්න දිරන්නට පටන් ගන්නවා. දිරලා දිරලා දිරලා ගිහිල්ලා පොළොවට යනපත් කියනවා. මේකයි යථා තත්ත්වයේ ඇත්ත මේකයි. තමන් මේ ඇඳුම් කරන ශරීරයේ ස්වභාවය, ඇඳුම් කරන ශරීරයේ සිදුවන දේ. මේවා නොදක්කම නිසා තමයි මේවා පිළින් පුදුමාකාරයෙන් ඇතිවීමකින් බැඳීමකින් මේ මොහොත තත්ත්වය කටයුතු කරන ලබන්නේ. නැත්නම් ගින්දරෙන් දාලා පුච්චනවා. සම්පූර්ණයෙන්ම අලුබඩක් බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී තරමක් පච්චන්න කාරණා ගන්න ඇති දෙනවා නම් භාවනා කරන ඇති දෙනවා නම් තමන් මේ ශරීරයේ මේ විදිහට නැහිලා වැඩුවාට පසු හෝ මුත්‍යා අඩු කරන විට තමාගේ ශරීරයේ තියෙන ධාතු කොටස් පඨවි ධාතුව, පෝ ධාතු, තේජෝ ධාතුව, ආයෝ ධාතුව වෙන කොටස් බාහිර පටවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් වලටම ආපෝ පරිවර්තනය වෙනවා විලා යන ආකාරයෙන් දකින්නට පුළුවන් වෙන කෙනෙකුට එහෙම දැක්කොත් එහෙම හරියට මෙහෙම දැක්කොත් සමාගයේ ශරීරයේ සමාගයේ ඇස් දෙක පියාගෙන සිටින විට හිතට නොහැදෙන ධර්මයක් බවට පත් වෙලා හිත සිත් භාවයකට පත් කරන්නට පුළුවන් සමාධිය තියෙන කෙනෙකුට ඒක ඒකාන්තයෙන්ම අත්දකින්නට පුළුවන් කරනවා මේ විදිහට මරණයටපත් වුණා මහත්ම මරණින් උත්සාහගෙන ගියා. දැන් මරණයට පස්සේ මොකද්ද සිදුවන්නේ? රහත් වූ සෑම කෙනෙකුටම සිදුවන ධර්මතාවයක් තියෙනවා පුණක් පුණක් ජායති නැවත නැවත ඉදිනවා. මේ හිතන්න දෙපා අදහස් කරන්න දෙපා. දැන් අපි මනුස්සයන් වශයෙන් එකට ඉන්නවා මරණයට පස්සේ ගිහිල්ලා ආපහු මනුස්ස ලෝකෙටම එන්නට පුළුවන් නැත්නම් දිව්‍ය ලෝකයකට යන්නට පුළුවන් කියලා හිතන්න දෙපා. නියම தත්යේ නියම පරිදි විස්තර කරන බුදුරජාණන් වහන්සේ බොරුවක් නොකියන බුදුරජාණන් වහන්සේ අතිශෝක්තියකින් යමක් ප්‍රකාශ නොකරන බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇත්ත කියන අපිට අපගේ කරුණාවෙන් කරුණ පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කරලා තියෙනවා මහණෙනි මනුස්ස ලෝකෙන් මිනිස් මරණයට පසුව නැවත මනුස්ස ලෝකයේ ඉපදෙන්නේ මේ පොත් උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා කියනවා මෙන්න මේ මේ පොත් උඩටපත් වූ පස් ටික පමණයි තාස්තවදෙන පමණයි මේ මහා පොළවේ පස් යන්තා වැඩිද ඒ තා දුරට මේ මනුස්ස ලෝකයෙන් මරණාට පසුව දුකසිතාමී වන අය විස්සාලයි කියලා මේක අතිශයෝක්තියෙන් කියපු කාරණාවක් නෙමෙයි සත්‍ය සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරපු කාරණාවක් සතර අපායට වැටුණාට පසු මේ සත්‍යයන්ද නැවත ගොඩ එන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ කලින් මරණ දුක ගැන අවබෝධයක් ලැබුවා ටිකක් හරි ගැන මෙනෙහි කිරීම තුළින් සමාගයේ සිටතම සමන්ට මේ තරම් මරණ දුකක් විඳින්නට සිදුවන අතීතයේ වූ මරණ දුක් විඳලා අනාගතයේදී මේ මරණ දුක සංසාරේ පුරා විඳින්නට සිදුවෙනවා කියලා මරණ පිටුක්කම් කියන කතාව ගැන තරමක හෝ අවබෝධයක් ඇති වුණා නම් දැන් මේ කියන්නේ ජාති දුක්ඛ කියන කාරණාව යටතේ තියෙනවා දැන් මේ කියන්නේ ජාතික දුක්ඛ කියන කරුණයි. මරණයට පස්සේ උපදින්නේ මිනිස්යෙක් මරණයට පස්සේ මනුස්ස ලෝකෙම නෙවෙයි. එතන නෙමෙයි හැදලා ඉන්න ගෙවල් දොරවල් වලට ආශ්‍රය කරලා නැත්නම් දෝ දරුවන්ට ආශ්‍රය කරලා ගිහිල්ලා ප්‍රේත ලෝකෙම උපදිනවා නම් එහෙම. කොයිතරම්නම් දුකක් මිදින්නට දීවිද කියලා. අන්නට කෙනමක් නෑ, හඳින්නට හැඳුමක් නෑ, ඉන්නට තැනක් නෑ, බොන්නට වතුර පිපා දෙයක් නෑ. එවැනි සාපිතාතා මහා දුක් විඳින්දා කියනෝ අවුරුදු දහස් ගණන් දස දහස් ගණන් දුක් විඳිනවා. සමහරට කෑම ටිකක් පෙරසලා දෙන්න දුක යාපතය බල බල ඇවිදිනවා. සමහරට කවල් ගිනිගෙන දැවෙනවා ඒකේ තැන්ගේ. කවුරුවත් ඒකට පිළිදවන්නට එන කෙනෙක් නෑ. සමහර විට පිළිදවන්නට හැකියාවකුත් නෑ. එබැවින් මහා ප්‍රාණික සත්‍යයකට තමන් පස්සන්නට පුළුවන් දැන් કોઈ සත්‍යයේ કોઈ සමාජ පරාපලෙම කිහිටියක්. මරණයට පස්සේ ඔය අසරණිකාය වෙන කාල සංජාතනිකාය වෙන අපේ සුසත්ත කොටායන් කියන මහා විශාල එකක් සිකබතුරක් විතර සිතාසු මුක් හටක් දිවෙන්නේ. අන්න නැතුව බොන්න නැතුව අවුරුදු දහස් ගණන් දස දහස් ගණන් අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. මේ අයකත් රටත් පිළිසෙන් සෝවාන්වත් වෙලා නොහියනම් ඔය දුකට වැටෙන්නට පුළුවන් මරණ මරණට පස්සේ නැත්තම් හිතන්න පිළිසන් ලෝකේ ගිහිල්ලා ඉපදුනා කියලා. ඌර වෙලා කුකුල වෙලා පල්ල වෙලා හරක් වෙලා විවිධාකාර සත්‍යයන් වෙලා උපදින්නට පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ සෝණිය කියන බ්‍රාහ්මණය 40 කෝටියක් ධනෙ තිබුණ දැනත්තා ඒකතරම බල්ලෙක් කියලා ඉදිරිච්ච ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ යනකොට මේ බල්ලා පුරනවා. බුදුහාමුදුරුවෝ කතා කරන තෝදීන්ගේ උඹ ඉස්සරක් මට දැනෙන්නේ නැතුව වඳින්න පුළන් මේවා මොනවත් කරන්නේ නැතුව දෝෂාරෝපණය කළා දැන් උඹ මට පුරලා අපාගාමී වංශද යන්නේ කියනවා. ඒ ධර්ම කතා පිළිගන්න යනවා නෙවෙයි ඒ කොයිතරම් කෝටි 7කට ධනෙ තිබුණත් ඒකතරම බල්ලෙක් කියලා ඉපදුනා නම් ඒ ධනෙන් ඇති ඵලය මොකද්ද ප්‍රයෝජනය මොකද්ද මේ අය හිතන්න එපා අපිට නම් ওই දේ සිදුවෙන එකක් නැහැ කියලා. કોઈ තිරසන් ලෝකේ કોઈ සතරවිලා උපදීන කියන්නට දන්නේ එක් අවස්ථාවකදී රේඛානි සම්දලනම බඳිරු දීපු පොතක තියෙනවා අටුවා මතයක් දක්වලා ගෑණි දහස් කරපු මිනිස්සේ තමන් තමන්ගේ භාර්යාවට ඒ විතර මැරිලා ගැරන්ඩියක් කියලා ඉපදලා පහලින් ඉඳන් ඉඳලා සංකටම වැටෙනවා ඊට පස්සේ ගෑනිට මේක කතා කරන්න පටන් ගත්තා මේ ගැරන්ඩිය අපේම හස්බන්ඩ් ස්වාමීන් තමයි ගැරන්ඩිය නෑරෝ ගෑනිට ඊට පස්සේ ඒ විතරම නැවත බල්ලෙක් කියලා ඉපදලා මේ ගෑනිගේ උදේ දැවටි දැවටි ඔය යනවා මිනිස්සු කිව්වලු උඹේ ස්වාම පුරුෂයම තමයි මේ විදිහට මේ මේ තරම් ගැලුම් ගැලුම් කරන්නේ. කල්පනා කරන්න ටිකක්. ඒවා බඳන්නේ නැතුව ආශ්‍රය කරලා ආශ්‍රය කරලා වාසා දෙන්නට නෙමෙයි කියලා. ගැරන්ඩියෝ වෙලා ඉපදුනා නම් බල්තරලා ඉපදුනා නම් මොකක්ද මේ ජීවිතයේ හරේ කාර්යයගේ ඒක තත්ත්වයට පත් වුණාට පස්සේ ඉඳන් ලෝකවල විදින දුක කල්පනා කරලා බලන්න. ඕවිත කන්නට නෑ සමහරව සුබ්‍රාහ්මණ සත්‍ය ඉන්න ආහතතා මියන් තවත් කන මාත ගණන් කන්ද නැති දෙපඳුරන් අපි දැකලා තියෙනවා කැලෑවල සිටිනකොට ආරණ්‍යවල සිටිනකොට සමහර සත්‍යෝ ඉන්න මාස ගණන් එක කෙනෙකුගේ කුටි ගණන් විශේෂ සත්‍යෙත් නාග පොළදී මාසයකට ආසන්න කාලයක් සංජය නැතුව කතා දිනවා මුළු අටම අන්න මට කරුණු දුකෙන් දෙනවා නමුත් ඒ මම යාවිචයි මම මරුණා මේ කියන දුක් විතරක් නෙවෙයි. තිරිසන් ලෝකයේ පුදුනාට පස්සේ තියෙන දුක් මෙයාට කල්පනා කරන්න පුළුවන්. මේ සත්‍යයට අපි පස්සන්නට පුළුවන්. ඉස්සරත් මේ සංසාරේ පුරා නියම ජාති ජාතිය කියන්නේ අනන්ත ප්‍රමාණ ජාති දුක් විඳා. අනාගතයේ මේ විදිහට ජාති දුක් විඳින්නට පුළුවන් සිදුවෙනවා. අපි හිතමු මනුස්ස ලෝකයක ගිහිල්ලා ඉපදෙනවා කියලා මොකද කිලක් තියෙපත් වෙලා කලාතුරකින් ඔය කියන්නේ ඒක නොසිත වෙන්නට පුළුවන් කාරණාවක්. බලාපොරොත්තු මිනිස්සෙක් කියලා උපදිනවා කියන එකම සපක්ද මෞපතේ පිණිසද ගන්නේ මහා සුඛෝපභෝගින් තැනක නෙවෙයි. ආලෝකමත් තැනක නෙවෙයි. සුවඳ බිඳුවන තැන තැනක නෙවෙයි. විද පහසුකම් කියන තැනක නෙවෙයි. සම්භාද සහිත වෙන ධන අඳුරකම අතිශයින් සුගත ගමන ස්ථානය කරන අත්පය වකුට කරගෙන මාස 9ක් 10ක් තිස්සේ දුක් විඳින්නට වෙනවා. මෞපතෙන් එළියට එන්නේ මේ දුකෝපි කෝපි කාර්යකින් බිමට පනිනා වාගේ නෙමෙයි. අතිශයින්ම බාධා සහිතව අතිශයින්ම දුක් විඳ විඳ විඳ එළියට එන්නට සිදුවන්නේ. ආවට පස්සේ ගුණහා වෙන සත්‍යෝ නැහැ කෑගාන මිනිස්සු සිටින්නේ. ඊට පස්සේ සාහිත්‍යලාට දක්වා කුයිතරන් මනස ලෝකේ දුක් හැට අපි බින්දද අනාගතේ කුයිතරන් දුක් බින්දද සිදු වෙනවද කියන කාරණා බලන්න. කල්පනා කරලා බලන්න. මේ සාකාර ලෝක පිළිදාය තියෙන පුළුවන් ව්‍යාධි දුක් ඇති වෙන්නත් පුළුවන්. අප්‍රිය ජීවන් සමග නැත්නම් අප්‍රිය අය සමග ඉන්න නිසා අතිශයින්ම ඉතිසිය නැති මානසික වේදනා දුක් පීඩා කරදර ඇතිවන්නට පුළුවන්. Taman ළඟමින් අය වෙන්නට පුළුවන් මෙවැනි පීඩා පිළිදෙන්න. නැත්නම් ප්‍රිය අයගෙන් වෙන්වීම නිසා ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය වස්තුන් නැතිවීම නිසා විශාල මානසික දුක් ලැබෙන්නට පුළුවන්. එයාම ඊටමතර එන්ටෙන් තම ව්‍යාධි දුක වැඩි වෙනවා එන්ටෙන් තම ජරා දුක වැඩි වෙනවා මේ කල්පනා කරන්න එපා පින්දේ උදේ උදේ තරුණ භාවයේ කියන්නේ අවුරුදු 40 වෙන 25000ට වෙන කියලා එන්නෙන් වයස දවසින් දවස වැඩි වෙනවා විනා මතින් මත මතින් මත වැඩි වෙනවා විනා ඔය වයස ආපස්සට යamak කවදාවත් සිදු වෙන කාරණාවක් සිදුවන්නේ නැහැ එතකොට මේ මා ජරා දුක එන්නෙන්ම ලැබුණකින් අපිට අත්දකින්නට සිදෙනවා. මේ තරම් විශාල ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්. ප්‍රිය විප්‍රයෝග දුක්, අප්‍රිය සංප්‍රයෝග දුක්, කැමැති දෑ නැතිීමේ දුක්, මේ ආදී අනන්ත දුක් විඳින්නට සිදෙනවා. කොමක් නිසාද? උනක් උනන් ජායති. නැවත නැවත ඉපදෙන නිසා. මෙයාට මේ කියන කාරණාව දැන් ඉතාම සරල කරුණක් වශයෙන් වැටහෙන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මේක නෙදී අවශ්‍ය වන්නේ. තමන්ටම තේරෙන්න ඕන, තමන්ටම අවබෝධයෙන් ඕන, තමන්ගේම හදවතට පෙනෙන්න ඕන. මේ තරම් දුකක් අපි අතීතේ හින්දා දැනුත් අනාගතේ මොහොතේ තේරෙන්නට පිළිවෙනවා. මතු භවවලදී නැවත නැවත ඉපදින භවයෙන් භවයට යන්නේ මේ දුක් අපි සම්භව කරන්නට සිදුවෙනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා වෙන්න ඕන. මේ ශාරීරික පවතින එක මේ කාන්ත වශයෙන් දුකක් ඊට අමතරව ඒක දිගටම ඉඳගෙන ඉන්නට බෑ. පීඩනවා කටුම් නැති වෙනවා දිගටම ඉඳගෙන ඉන්නට බෑ. වස්තනා නිද දුක් පීඩාගෙන දෙනවා. දිගටම නිදාගෙන ඉන්නත් බෑ. දිගටම ඉඳගෙන ඉන්නත් බෑ. විවිධාකාර දුක් ගැට පන්නනවා මේ ශරීර කෝඩුවලින්. ඒක නිසා විවිධ ආකාරයෙන් නිවියව මාරු කර කර එහාට මෙහා සංකප්පසඟල අහරව අරව මිනිසුක සම්මනය කරන්නටයි මේ ලෝක සත්‍ය උරුදු කොහොමද සිටින්නේ කන්නට ඊළඟට කඩගිනි දුක වෙනවා කෑවෙන සංකේතාර දුක අද කාලා දැන් නැති ඊයේ කෑවනේ අද කන්න ඕනේ නැහැ කියලා එළියෙන් ඉන්න පුළුවන් කමක් නැහැ විපාක දුක් ඇති වෙනා ඉති පුළුවන් තරම් පතර බිව්වා අද වතර බොන්නට ඕනේ නැහැ කියලා ඒක විපාක දුක් වෙනින්නද වෙනවා ඒ පඩේ පාපිපාසා දුක්ඛමනක් නෙවෙයි ඒ ජනම බීමාදී සම්බ කරන්නට සොයා ගන්නට මිල මුදල් සපයා ගන්නට ගියාට පස්සේ රැකී රක්ෂා කිරීම දුක් ව්‍යාපාර කටයුතු කිරීම දුක් නැත්නම් ගොවිතැන් හේමාදී දුක් මිදෙන්නට සිදු වෙනවා මේ ශරීරයේ වෙන තාක්කල් දුකේ කෙලවරක් නැහැ මේ ශරීරයේ පවතින යම් තාක්කල් ඒ තාක්කල් දුක පවතිනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන කාතාවක් තමයි සත්‍ය සංඛාරා දුක්ඛාදී යථා පඤ්ඤාය පස්සතේ අත්ථයන්ින්නකේ දුක්ඛේ සමබෝධ සුඛා කියන කාතාව. මේ සියලුම සංස්කාර දුක්ඛ වශයෙන් යම් කෙනෙක් තේරුම් ගන්නවා නම් මේ දුක්ඛ සංස්කාර කියන කලකිරීමක් ඇති වෙනවා. මේ කලකිරීම නිවන් ලැබීමට හේතු වන මාර්ගයක් වෙනවා කියන එකයි අදහස් කරන්නේ. මේ නිසා මෙයාගේ සිත තුළ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ කලකිරීම අවබෝධයක් ඇති වෙනවා නම් මේ දුක්ඛ සත්‍යම වූ සංස්කාර ධර්ම කෙරෙහි කලකිරීමක් විරාගයක් නොයල්මත් ඇති කර දීම සඳහායි අපි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ ආකාර දුක් ලබා දෙනකොට සත්‍ය සංඛාරා සියලුම සංස්කාර දුක් ඒකනේ තමා හැඳුම් කරන ආසාකන ස්වාන් පුරුෂය භාර්යා වේදාරෝ අම්මා තාත්තා නේදයිද මිත්‍රයෝ මේ ඉස්සය සිය අය මේ හිතනවා මේ අයගෙන් සැපද ලබා සැප ලබා දෙනවයි කියලා ඒ කාන්තාවෙන් දුක් ලබා දෙන්නේ යතෝ ජාති සම්භෝපිතෝ විස්ස ජාති පහන් ප්‍රියන් නිසා දුකක්මයි ඇතිවන්නේ ප්‍රියන් නිසා බයක්මයි දැනෙවන්නේ මේ බුදුහාමුදුරුවෝ බොරු කියන කෙනෙක් නෙවෙයි මේ ප්‍රිය කරන දේකට ප්‍රිය කරන කෙනෙකුට යම් කරදරයක් පීඩාවක් ආවොත් රෝග පීඩාවක් ආවොත් අධිඥානතරක් ආවොත් නැත්නම් මොඩ සතුරන්ගෙන් ආදී විපතක් කරදරයක් දැනෙනොත් කොයිතරම් මානසික දුකක් කායික දුකක් වෙනින්නට සිදුවේද කියලා බලන්න තමා ප්‍රිය කරන වස්තුන් නිසා සමාජයට තමාගේ ජීවිතේ උනත් පූජා කරන්නට සිදු වෙන්නේ. අපි අපිට උදාහරණයක් හොඳට කෝපභාවී ආකාරයක් තියෙනවා. මේ කාර්යයක සමාජ සැපපීරණය ලබා දීමට තියෙන එකක් වුවත් ඔය කාර්යයක නිසා සමාජ සමාජයේ අතපය කැදී යන සත්‍යයකට පත් කරන්නට පුළුවන්. සමාජ මරණය කියන දෙයකට පුළුවන්. සමාජයේ ජීවිතේ තම අන්තරික තත්ත්වයට පත් වූ පුද්ගලයෙක් පත් කරන්නට පුළුවන් මේ කාර්යයක. මේ විදිහට ලෝකේ යන්තා තමා ප්‍රිය කරන දේවල් තියෙනවා නම් ඒ සෑම දෙයක් තුළින්ම දුකක් ලබා දෙන්නට පුළුවන්. මේ ලෝකේ ඉන්න සෑම මිනිසියෙකුගෙන්ම තමයි දුකක් ලබා දෙන්නට පුළුවන්. සමාජයේම ආදර ස්වාපෘෂ්‍ය භාග්‍යය සමාජ සමාජයේම බඩකින් පාට මරණ හතරේ පාට පස්සන අවස්ථා තිබෙනවා. සමාජයේ කරන දෝ දරුව සමාජයේ පුතා සමාජ සමාන මරණ තත්ත්වයට පස්සන වදකේ පන්නන්නත් පුළුවන්. පියා පුතාට වදකින් පන්නට පුළුවන් පුතා පියාට වදකින් පන්නටත් පුළුවන්. තමා ඇතුළු කරන මිහිත මිත්‍රාදීන් අද යාළු මිත්‍ර වෙලා හිටියට යම් මාන්ත්‍ර බයකාරයෙක් බවට හිත පස්සන්නට පුළුවන්. අපට විවිධ අනතර පීඩා කරන පොඩ්ඩලේ බවට පස්සන්නට පුළුවන්. ඒක නිසා මේ ලෝකෙට සියලුම මිනිස්සු තුළින් අපට දුකක් ලබා දෙන්නට පුළුවන්. එතකොට අපේ හැඟයි සිතයි දුක නම් මේ ලෝකේ හැම මිනිසෙම දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. දුක් ලබා ගැනීමට හේතු වෙන කරුණක් වෙනවා. සිස්සංගත සත්‍යය ගැන කල්පනා කරන්නේ මේ සෑම තීර්ථංගත සත්‍යයකින්ම අපිට දුක් ලබා දෙන්නට පුළුවන් දුක් ඇති වෙන්නට පුළුවන්. අට උදාහරණයක් මතුවෙච්ච සත්‍යකම් උදාහරණාසතේ සමාජ දෙංගුවෙන් ආතනිකයක් ඇදලා මරණය පවා ඒ මధుරේකට අපිට මරණය පවා සිදු කර දෙන්න පුළුවන්. සංකේත නිසාත්ෝ නැත්නම් ඕනෑම සතෙක් තුලින් සතෙක් අපට විවිධ ආකාර දුක් ලබා දෙන්නට පුළුවන් මේ මුළු සත්ත්ව ලෝකෙම ඒ සංසත්ත්ව ලෝකෙම දැනෙන්නට ඕන අවබෝධ වන්නට ඕන දුක්ඛ සමුදය සත්‍යය තමයි හොඳයි සිතයි දුක්ඛ සත්‍යය මොකද ඒ තුළින් දුකක් ඇති වෙනවා කියන්නේ. අපලෝකයෙන් කල්පනා කරන්නේ සත්‍යෝ භූතෝ ප්‍රේතෝ විපාකෝ කුම්භංග වෙන විචාමනත් කොටස් දෙනවා. ඒ යමනත් පීඩා අත්‍යඥාය පීඩා කිදිනා ලබනවා. කොයිතරම් කායික දුක් කොයිතරම් මානසික දුක් නියමනත් නිසා මන්ද විදින්නද සිදුවෙනවද කියන කරුණ. ඒක නිසා සියලුම අමනුෂ්‍යයන් නිසා අපට දුක් ලබා දෙන්නත් පුළුවන්. දැන් දෙවියෝ ගැන කල්පනා කරන දෙවියෝ කෝප වෙලා විවිධ ආකාර දුක් ගැන අපිට පමුණවන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි සත්ත්ව ලෝකයේ ඉන්න සත්ත්ව පන්න ස්වභාවික සම්පත්තන් උලංග බැස් වතුර අවුව සීතල උස්ස මේ හැම කපලින්ම අපට දුක් ලබා දෙන්නට පුළුවන් ඒවා දුක් සමුදය සත්‍ය වෙන්නේ කියනවා. අපේ සංස්කාර දුක්ඛ. සුභාග්‍රහණය කියන්නේ සියලුම සංස්කාර දුක්. එතකොට Tamanne තේරෙන්න ඕනේ මුළු විශ්වයේ යන්තා සංස්කාර දෙනවා නම් මේ ඔක්කොම අපට දුක් ලබා දෙන්නට පුළුවන් කරුණක් කියන එක. වෙන දෙයක් තියා දූවිලි මාත්‍රයක් පවා අපට දුක් ලබා දෙන්න. ඉතාලි විසදීයක් අපේ මරණය පවා දෙන්න දෙන්නට පුළුවන්. මේසා කල්පනා කරන සියලුම සංස්කාර දුකක් කියන කාරණා. Tamange කන්නේ දැන් දුක. ඒතර සියලුම සංස්කාර නිසා දුකක් ලබා දෙන නිසා ඒවාම දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. දැන් මේ කියන කාරණාව මම කල්පනාවෙන් මම ප්‍රශ්න වශයෙන් නමනවා මේ අර සිතින්ම උත්තර තමම දෙන්න ඕනේ. තමන්ගේ උදේ තමම උත්තර දෙන්න. අපි හිතමු ඉතාලම දුක් පිට වශයෙන් දුක් පිටමිලා දුක් පිටමිලා ඉන්න මිනිහෙක් මරනවා. මේ මිනිහා මැරෙන්නේ ඉස්සෙල්ලා ඒ ශරීරයේ තියෙන පුදුම ආකාරයේ දුකක් අත්දක දැක හිටියා. ඒ මිනිහාගේ ශරීරය ඒ සිිතේ කරන්න ඒකාන්ත වශයෙන්ම දුකක්. මේක ඕනම කෙනෙකුට තේරෙන්න ඕන. දැන් මේ මිනිහා මරුණාට පස්සේ ඒ ශරීරයේ අනුව බලන කිසිම දුකක් මේ මරණයට තියෙනවා. කිසිම දුකක් මරණයට නැහැ. ඒ කියන්නේ නැවත උපදින්නේ නැත්නම් දුකේ කෙලවර එතන. පරදයෙන් මෙතන නවතින්නේ නැතුව නැවත උපදින්නේ. ඒ නැවත උපදින කතාව අපි පස්සුවට තබලා ඒ ජීවිතයන්ව කල්පනා කළොත් එහෙම ඒ මිනිස්යාට මරණයට පස්සේ කිසිම දුකක් ඒ ශරීරය තුළින් ඇති වෙන්නේ නැහැ. ඒ සිත තුළින් නැතිවන්නේ. එහෙමනම් මේ තමන්ගේ ඇඟේ සිටේ පවත්නා දුක ඇති කර දුන්න හේතුව මොකක්ද? ඒකයි මම අහන ප්‍රශ්නේ. ඉතින් මම පිළිතුර දෙන්න. ඔයගොල්ලන් කිව්වොත් මම දකින්න. ප්‍රාණය තිබෙන නිසා තමයි මේ දුක් ඔක්කොම අපිට විඳින්නට සිදු වෙලා තියෙන්නේ. පණ ටික තියෙන නිසා. පණ ටික නැත්නම් දුක් මොකක්වත් නැහැ. එතකොට ප්‍රාණය කියන එක දුක්ඛ සමුදය සත්‍යයි මේක හේතුවක්. දුක් ඇති කර දෙන හේතුවක්. ඇයි මේ ප්‍රාණය පවතින්නේ? පණ ටිකයි මේ තියෙන්නේ. විවිධ හේතු තියෙනවා. සීතල උෂ්ණ දෙක සමගාමීව තියෙනවා උෂ්ණ වැඩි වුණත් වෙනවා සීතල වැඩි වුණත් වෙනවා ඒක සමගාමීව තියෙන ශරීරයේ උර්ධන ප්‍රමාණය කෑමක් වීම දවස් හතක් කියන්නේ දුන මරණ කෑම වීමක් තියෙන්න ඕන අපි ගන්න ඔක්සිජන් වායුවේ නම් ආස්වාස්වාස් කරන විනාඩි දෙකක් ඇතුළත උෂ්ණ ගන්න කියන එක මරණ ඒක නිසා බාහිර වායුව දහසක් මේ ශරීරයේ පවතිනට හේතු වෙනවා මේ ශරීරයේ ඇතුළේ තියෙන ඉන්ද්‍රිය තියෙනවා හදවත පෙනෙන ඉන්ද්‍රිය මේවා ජීවිතේ පවත්වාගෙන යාමට සුදුසු මට්ටමින් ක්‍රියාත්මක වන්න ඕනේ. ඒකත් හේතුවක් තමයි. මේ ඔක්කොම හේතු වලට වඩා ජීවිතයේ පවතින මේ ලෝකයේ ඉපදුණු කර්ම ශක්තිය තිබෙන නිසා එතකොට මේ ජීවිතයේ කියන එක වනකට කියන එක කලින් හේතුවක් වශයෙන් දැක්කා අපි. මොකද මේ දුක ඇති කරන හේතුව දැන් අපි බලනවා මේ ජීවිතයෙන් මේ රූපේ නැත්නම් ජීවිතේ මානසික පවන්නේ කුමන හේතුවක් නිසාද කියනකොට Tamanට තේන්නට ඕන මේ මනුස්ස ලෝකේ ඉපදුණු කර්ම ශක්තිය නිසායි මේ ජීවිතේ පවතින්නේ කියලා. අර කලින් කියපු කරුණු ඒ ඒවා විතරක් වැදගත් නෙවෙයි කර්ම ශක්තියේ ප්‍රබල කාරණා. එතකොට කන්නක්තිය කියන එක හේතුවක් වෙනවා මේ දුකේ හේතුව දුක්ඛ සංදේ. ප්‍රතිසංවිධානක කර්මය නැතිපිට. අර කලින් දැකපෝ නියතේ රූපේ කියන හේතුව දැන් ඵලයක් බවට පත් වෙනවා මොකද ප්‍රතිසංවේදනක කර්ම ශක්තිය වලින් තමයි ඒක නිසා තමයි මේ ජීවිතයේ පැවැත්මගෙන පැවැත්මගෙන යන්නේ දැන් මෙයාගේ සහ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ප්‍රතිසන්දිය ගෙන දුන්න අවබෝධයෙන් ඉස්සරහම පිළිසිලගත් කන්න ශක්තිය ආවිඑල් දැන් මේක අපි මොකක්වත් වශයෙන් දැක්කේ ඒ මොන පැතුනේ අපි මේ දුක්ඛ සමුදය සත්‍ය හොයලා යන ගමන අරින් දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා දුක්ඛ සමුදය සත්‍ය පොතින් නෙවෙයි හදවතෙන් දකින්නට පොතින් නෙවෙයි හදවතෙන් අවබෝධ කරන්නට කරුණාකර උත්සාහයක් නේ පොතේ කියන දොස්තර සම්දේශයක් කියලා එකපාරට කියලා මට යන්න පුළුවන්. ඒකෙන් බලක් නෑ ප්‍රයෝජනයක් නෑ. එතකොට දැන් මම පොතේ ඉස්සලා විශ්ල ගත්තේ කුමක් නිසාද ප්‍රතිසන්ද විඥානය කියන ඒ සංස්කාර ධර්මයේ මෞපසදවල පහළ වුණේ අන්තිතරක් නිසා නෙවෙයි. ඒක විපාකයක් විපාක සිතක්. මේ විපාක සිත ඇති කර දීමට අපි මනුස්සයන්ව කල්පනා කරනවා නම් ජීවාත්මේ මැරෙනකොට කුසල කර්මයක් සිහිපත් වුණා. ඒ කුසල කර්මෙන් නිසා තමයි මේ මනුස්ස ලෝකේ අම්මට කියන අවකුස දොර පිළිසලගත්තේ. දැන් පිළිසලගත්ත දවසේ ඉඳලා හිතපු දුක් ප්‍රමාණය දැන් දන්නවනේ. දුක් සත්‍ය ගැන කතා කරනකොට. ඉතින් මේක විඳින්න තියෙන දුක ගැන දන්නවනේ. මේ තරම් දුරක් ලබා දුන්නේ හේතුව මොකක්ද එතකොට? අර කුසල කර්ම ශක්තිය මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඇයි මේ මරණ මොහොතේ කුසල කර්ම ශක්තිය හේතුනේ? දැන් මේක හේතුවක්. හේතුව අනුකිසයක් නෙවෙයි. මේක මේ කුසල මේ මරණට පස්සේ නැවත උඹට මේක දුකක්ද? ඒ තුලින්ම දුක් ලබා දෙන නිසා ඒකම දුක්ඛ සංදේශක්තිය මේ තරම් විශාල දුකක් අත්දකින්නට සිදු වෙනවාද? මේ තරම් විශාල දුකක් ලබා දෙන අය කාටේන කරුණ නොදන්නා මෝඩකමේ දා තිබුණා. දුක්ඛේ අඥානං දුක්ඛ සම්දේහඥානං දුක දන්නේ නැති කොම්කම තිබුණා දුක්ඛ සම්දේ දන්නේ නැති මෝඩකම තිබුණා ඒ ඉදා. මේ අංගයේ පිටයි සමන්තවන විදිහට පවත්වන්නට පුළුවන් ධර්මයක් හෝ තමන්ගේ ධර්මයක් නෙවෙයි. අවිද්‍යාවෙන් පරිසේරත් සංහාවෙන් මුලා වෙලා ප්‍රඥාව නැති අන්ධ බාල පුත්ජන සත්‍යයට මේ ඇඟයි පිටයි අරගෙන මමය මමය මගේ ආත්මය කියලා ගන්නවා. ගන්න පුළුවන්. ඒකේ උනත් ප්‍රඥාව තියෙන කෙනෙකුට මේ ඇඟයි පිටයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන අවබෝධ වෙනවා. මේක අවබෝධ නොවුණු මෝඩකමේ දාසිත තුළ තිබුණා. මේ ලෝකයේ තියෙන දේවල් අල්ලාගෙන සිටින් උපාදාන කරන සංහාරයෙන් බද්ධ වීම නිසා දුකක්මයි ලබා දෙන්නේ කියන කරුණ නොදන්නා මෝඩකමත් දේව විද්‍යාවත් එදා තිබුණා. මේ මෙයාගේ මම නරුව මැරුණට පස්සේ කෙනෙකුගේ දුකක් නැහැ එහෙමනම් මේ ඇඟයි සිතයි පවත්වාගෙන යන දුකේ හේතුව මොකක්ද කියලා එතකොට ප්‍රාණය පැවතීමේ කියලා කියනවා. මේ ප්‍රාණයට මේ මෙහාය ඔක්කොම ආසයි. නැරෙන්න කැමති නෑ ජීවත් වෙන්න ආසයි. භවයෙන් රැඳී සිටින්න ආසයි. ඒකයි මේක දුක් ලබා දෙන හේතුවක් මේක දුකක් කියලා දන්නේ නැති මෝඩකම. ඉතින් වෙනස ආකාරයේ භවයෙන් දාස කරනවා ජීවිතේ දාස කරනවා ජීවිතේ පවත්වාගෙන යන දාස කරනවා ඔන්න ඔය අවිද්‍යාවත් දා තිබුණා මරණ මොහොතේදී මම කියන්නේ මනසංච ලද්දා අපුණක් බවාය කියන පදයයි නැවත නැවත නූපදින මාර්ගය ගැනයි මේ අපි කතා කරන්නේ කියපු ගාථාව. එතකොට මේ විදිහට එදා නොදක්කම තිබුණ නිසා මරණ මොහොතේ මේක හොඳයි නැවත උපදින්නට ඕනේ මේක මහා සැප නැවත උපදින එක තමයි පොද කියලා ඉස්හාන් කියන වැදගත්ම කාරණාව ඊට වඩා ඉතා වැදගත්ම කාරණාව මේ ඇඟයි සිතයි නැත්තටම නැති වෙලා යන එක තමයි දුකේ කෙලවර ඒක හරියටම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නොහැකි මෝඩකම එදා සිත තුළ තිබුණා මෙන්න මේ අවිද්‍යාවේ දාසිත තුළ තිබුණ නිසා කර්මය මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒ කර්මය නිසා තමයි ආපසට ආවේ. මාපසට ආපු නිසා තමයි මේ ඔක්කොම දුක් විඳින්නේ. ඔය කියපු කරුණ දෙක තියෙනවා නැවත නැවත මෙවි නැවත නැවත ඉපදී. පුනක් පුනං ජායති පුනක් පුනං නියති. නැවත නැවත උපදිනවා නැවත නැවත මැරෙනවා නැවත නැවත දුක්ම අනුභව කරන්නට සිදුවෙන්නේ. ඒක තේරුම් ගන්න. එතකොට මේ මෝඩකම මොකක් නිසාද තිබුණේ? එතකොට දැන් අපි දැන් කර්ම මරණ මොහොතේ කර්ම මේ දුක්ඛ සමුදය සත්‍යය මම මේ කියන්නේ අනිත් වශයෙන් ධර්ම තුරට අවබෝධ කරගන්න පුළුවන් වන ආකාරය. නොදත්තම මෝඩකම කුමක් නිසාද ඇතිුනේ? මේ සංකාරී සිද්ධායි මම කියලා හිතාගෙන සිටපු නිසා. අත්මානිය විලකට කියන්නේ. මම කියලා කෙනෙක් හිතනවා කියන හැඟීම. ඒ තරම් කෙනෙක් හිතේ දරන්නේ තියෙනවා. මහත් නෝ හැම කෙනෙකුම තියෙන දෙයක්. මම මේ කතා කරන්නේ. ඕක නිසා තමයි අනිත්‍යව ඇති වෙන්නේ. ඒක එහෙමනම් අත්මානිය ඇති වෙන්නේ. ඒ මම කියලා කෙනෙක් ඉන්නවා මම නොදන්නකම නිසා. අවිද්‍යාව නිසා විමානය අත්මාන නිසා අවිද්‍යාව. ධර්මයේ දන්නා අයට මාන්නේ කීයේ මොන කාරණාවද කියන වචන අවබෝධය දැන් ඇති වෙන්න ඕන බුදු වදන වලින් කියනවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඕකයි අපි මේ කතා කරන්නේ. මේ ඇත්තේ විදිහට. එතකොට අන්න එතනයි දුක ඇති කරන හේතුව දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ ඒකයි. ඔය සත්‍යය මම කියලා කෙනෙක් සිදෙනවා කියන හැඟීම සහ අවිද්‍යාව තිබෙන තාක්කල්ම සංසාරේ රැඳී සිටීමට ආශා කරනවා, ජීවත් වෙන්න ආශා කරනවා, මමගේ කියලා ගන්නවා. පායලකට පුළුවන් තරම් දේවල් ලෝක කරන කර්ම සංස්කාර රැස් කර ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? පුනන්දායි ආපහු නැවත නැවත උපදින්න දෙනවා. උපදින්න මනස ලෝකෙ නෙවෙයි කියලා නම් කියවන්නේ. ප්‍රේතන් ලෝකෙටත් ගන්න පුළුවන්, പ്രേත ලෝකෙටත් ගන්න පුළුවන්, අපායටත් ගන්න පුළුවන්. අපායේ තියෙන දුක ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි මම මේ දුක මගේම ඥාණයෙන් දැකලා සාමා සාමයේ දිත්තන් සාමයේ එහෙම දක්වනවා. මම විසින්ම දැක්කය කියලා. මේ දුක විස්තර කරන්නට මට වචනවත් නැහැ උපමාවක්වත් නැහැ මානේ මේ තරම්ම දුකක් අපායි මේ දුක් ලබාගෙන හේතුව තමයි අපි ඔය ප්‍රකාශ කළේ දැන් මේකට තේරෙනවා මරණය කියන එක මහා දුකක්ද ජාතිය කියන එක මහා දුකක් නැවත නැවත ඉපදෙන එක දුකක් කිය. මේ ඉපදීම නිසාම සංසාරික දුක නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් අනුභව කරන්නට සිදු වෙනවා කියන කරුණ මේ ඇයට තේරෙනවා. මෙන්න මේ තේරුම් ගැනීම තමයි අපි කියන්නේ මාර්ග සත්‍යය. දුක නැති කිරීමේ මාර්ගය. මේ දුක නැති කිරීමේ මාර්ගයෙන් ගමන් කිරීමෙන් තමයි දුක්ඛ නිරෝධ සත්‍යයවත් නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. යම් කෙනෙක්ගේ සිත තුළ සමාධිය දිනුනා ප්‍රඥාව දිනුනා මෙතනින් යනවා නම් ඒක දැන් කල්පනා කරලා බලන්න මේ සංස්කාර ලෝකයේ මේ සංස්කාරයෙන් දුක කියලා සම්මේ සංඛාර දුක්ඛ කියලා අවබෝධය මං කලින් ඇති වෙන ආකාරයෙන් කරුණු දෙකක් කියවා. මේ අවබෝධය ඇති වුණා මේ ඔක්කොම දුක් Taman ගියන්ගයි සිතයි තරේ ඔක්කොම දුක්. මේ ඔක්කොම දුක් ලබා දෙන දේවල් දුක් සමුදය මේක. Tamanගේ ඇඟයි සිතයි කියන තාක්කල් දුක තියෙනවා. මේක නිසා මේ දුක් ලබා දෙන දෙයක් තියෙනවා. මේ දුක්කම මම සම්පූර්ණයෙන් අත්හරිනවා, අත්හරිනවා, අත්හරිනවා කියලා සිතින්ම අත්හරින්න බලන්න. මෙන්න සිතින්ම හරියට ප්‍රඥාවෙන් සමාධියෙන් අත්හැරියත් එහෙම සිත නිස්සල වෙනවා. ඒක හේතුව මොකද? සිත පවතින්නේ විවිධ අරමුණු වල ඉල්ලි ඉල්ලි. නොඑක ආකාර ඒවා ගැන හිතින් අරමුණු වල ඉල්ලි පවතින. දැන් මේ ඉල්ලෙන අරමුණු ඔක්කොම අපි කපාද. සිතට යන්නට දැනක් නැහැ, ඉන්නට දැනක් නැහැ. සිත සිතද විදිහට තමයි. ඒකයි විශේෂ ස්වභාවය. මෙන්න සිත නිස්සල වෙනවා. අරණියට මේක තමයි දුක්ඛ සත්‍ය මේ තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා හරියට අවබෝධයක් නිච්ච සමාදානිනවා කියලා අත්හැරියොත් ඔය විදිහට සිත නිතර භාවයට පත් වෙනවා මේ මහා භගවතුන් අවබෝධය ලාභලේ දේවල් ඒකම් සිටින් මේක අදහනවා අදහනවා කියලා හිතුවට කවදා උත්සම් වෙන්නේ හරි අවබෝධයක් තියෙනකොට මා කලින්ම කියවා ජාති දුක කියන එක Tamanටම අවබෝධ වෙන්න පොත්වල කියපු දන්න නෙවෙයි ජරා දුක කියන ව්‍යාධි දුකේ සමන්තම අවබෝධය මේකම දුක්ඛ සත්‍ය කියලා තමම අවබෝධ කරගත්තේ කියන කරුණ. මේක අවබෝධ වෙච්ච කෙනෙකුට පමණයි. මේකේ පොසිටිව් නිසල භාවය ඇතිවන්නේ. දැන් නැවතත් ඔක්කොම දේවල් පිටින් අදහරින්න. මේ සියල්ලම මේ දුක්ඛ සත්‍ය මෙන්න මේකයි. සමුදය සත්‍ය මේකයි. මේ සියල්ලම මම අදහරනවා කියලා කරන්නේ. නම් කිසි කෙනෙකුගේ සිත තුළ සිත නිසල භාවයටපත් වෙලා සම්පූර්ණයෙන් නිසල සිතක් වෙනවා නම් මේක තමයි මම මේක තමයි මගේ ආත්මය කියලා ගන්න පිටු වෙලා තියෙන අන්තිම ධර්මය. මේකත් නැති වෙලා ගියොත් එහෙම අනිත්‍ය ධර්මයේ කාන්තාවත්ම ඔබ සංස්කාර ධර්මයක් නිත්‍ය දෙයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඕක නිරුද්ධ වෙලා නිවිලා යන ධර්මයක් නැති වෙන ධර්මයක්. ඕක දැන් මාමගේ කියලා ගත්තා නම් ඕක නැති වෙලා නිවිලා ගියාට පස්සේ මොකද්ද ඉතිරවන්නේ මම කියලා ගන්නට මගේ කියලා ගන්නට සිත සම්පූර්ණයෙන් කිස් කියලා යන ශූන්‍යතාවයකට පත් වෙනවා ඒ මොන මේ ශූන්‍යතාවය සංස්කාර ධර්මයක් මේක අනිත්‍ය වූ ධර්මයක් අනාත්ම වූ ධර්මයක් මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේක අත් හරිනවා කියලා පැහැදිලිවට පස්සේ සිත නිවනට පස්සේ හරියට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ අවබෝධය කරගන්නේ ඒ හිත නිවනට පත් වෙන එකට කියන්නේ නිරෝධ සත්‍ය කියලා මේවා ඔක්කොම නිරුද්ධ වෙලා යන කතියද. පහනක් නුනාසේ නිරුද්ධ වෙන ඔක්කොම සංස්කාර ගන්න. අන්න ඒකට කියනවා නිරෝධ සත්‍ය කියලා. එතකොට අපි මේ නිවනට ප්‍රකාශ කළේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ධාතාව පාදක කරලා චතුරාර්ය සත්‍ය ධර්මය මතු කරගත හැකි ආකාරය. දැන් මම අහන ප්‍රශ්න වලට කිසිම පිළිතුරු දෙන්න. මේ දුක්ඛ සත්‍ය කොහෙද තියෙන්නේ? මේ දුක කොහෙද තියෙන්නේ? අහසේ මහා ඝන පර්වතවල මහා මෝදේ කඳුවල සබ්බේ සංඛාරා දුක්ඛා කියලා මං කලින් කියවා සියලුම සංස්කාර දුකක් කියලා. අම්මා තාත්තා පවා දුකක් වෙන්න පුළුවන්, දරුවෙක් පවා දුකක් වෙන්න පුළුවන්, දෙවියන් සත්‍යය, අමනුෂ්‍ය, මනුෂ්‍ය ඕන කෙනෙක් දුකක් වෙන්න පුළුවන්, දුක්ඛ සමුදය ඔක්කොම දුකක් කියලා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා මමත් ඒක කියනවා. දැනගන්න පස්සේ මේ දුක කොහෙද තියෙන්නේ? Tamange ඇඟ සහ සිත තුළ ඇඟේ සහ සිතේ පැවැත්ම තියෙන ස්ථායි දුක්ඛ සත්‍යයක් ක්‍රියාත්මක වන්නේ. මේ බාහිර සංස්කාර කිසිවක් දුකක් වන්නට බෑ. දුක්ඛ සමුදය සත්‍යයක් වන්නට බෑ. අපේ ඇඟයි සිතයි නැත්තම්. මහ මොහොත ගැලුවත් අපට දුකක් නැහැ හැඟයි සිතයි නැත්නම් මේ ලෝකේම කවදාවත් වනින්න තෝවයෙන් පාලා ජීවිතයක් අපට දුකක් නැහැ නැත්නම් මහා වර්ෂාවක් වගේ බෝම්බ වර්ෂාවක් වතුනත් අපට ප්‍රශ්නයක් නැහැ මේ හැඟයි සිතයි නැත්නම් ඔක්කොම දුක්ඛපත්‍ය කියන්නේ එහෙනම් මේ ඇඟේ සහ සිතේ ප්‍රගතිනා කියන කාරණාව දැන් තේරුණා දැන් අහන කාරණාවට පිළිතුරේ උත්තරේ ප්‍රශ්නෙට පිළිතුර දෙන්න උදෙන්න. දුක්ඛ සමුදය සත්‍යය කොහෙද තියෙන්නේ? දුක්ඛ ඇති කරන හේතුව අපි කියවා දුක ඇති කරන හේතුව දැන් කර්ම සංස්කාර කියවා කර්ම ගැන ප්‍රතිසංවිධානය කරිය කර්මය කියවා ඒක නිසා කුසල කර්ම අකුසල කර්ම කියවා සංඥා කියවා නැත්නම් මරේ රැඳී ජීවිතේ ආසාව කියවා දෙතින් අල්ලා ගන්න එක කියවා මම මගේ කියලා හිතන එක කියවා අවිද්‍යාව කියවා මේවා කොහෙද තියෙන්නේ තමන් ගැන පංචස්කන්ධ ලෝකයේ තුල සිත තුල නාම ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙන දේවල්. දුක්ඛ සංදේ සත්‍ය කොහෙද හැමනම් තියෙන්නේ? තමන් ළඟමයි. බාහිර සංස්කාර ලෝකයෙන් අපි දුක්ඛ සංදේ සත්‍ය වශයෙන් ඉස්සෙල්ලා දැක්කා. දැන් ඒක තමාගේ හදවතට ගන්නවා. මේ දුක්ඛ සංදේ සත්‍ය කියන්නේ තමන්ගේ ඇඟයි සිතමයි. මාර්ග සත්‍යය දුක නැති කිරීමේ මාර්ගය මේ අනිත්‍යයි මේ අදුක්ඛයි මේ අනාත්මයි නැත්නම් මේක දුක්ඛ සත්‍ය මේක සමුදය සත්‍ය ආදි වශයෙන් දකින සම්මාදිට්ඨිය ආගතම් මාර්ගය පරිඥාංගය මේ සම්මාදිට්ඨිය ගැන ගමනයි අපි කතා කරන්නේ මේ සම්මාදිට්ඨිය කොහෙද පවතින්නේ ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ තමන්ගේ ඇඟයි සිතයි තුළ එතකොට මාර්ග සත්‍ය කොහෙද තියෙන්නේ මාතකත්වය කියන්නේ කුමක්ද? තමන්ගේ ජීවිතාසිතේ පවත්නා වූ නාම ධර්ම ටිකක් තරම් කිසිවක් නෙවෙයි. දැන් අපි අවසාන වශයෙන් කියනවා මේ නාම රූප ධර්ම ඔක්කොම නැත්තටම නැතිලා යන සත්‍යයක් නිරෝධ සත්‍යයක්. මොකක්වත් නැහැ සම්පූර්ණ නිරෝධය සමාන්තයි ප්‍රණීතයි මුලිලා සැනසීලා. සියුම් දැනීමක් පවතින සංස්කාර ඔක්කොම සංස්කාර නැති සංස්කාර විදේත සංස්කාරගත තත්ත්වයක් මේ නිරෝධ සත්‍යයේ කොහෙද විද්‍යමාන වන්නේ තමන්ගේ සිත තුළ මේ සාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අටි පහක් පැයක් විතර උස සම්පයක් පමණ උස තියෙන මේ ශරීරයේ තුළම මනමිනු මම දුක්ඛ සත්‍යයක් පණවනවා දුක්ඛ සමුදය සත්‍යයක් පණවන අය, දුක්ඛ නිරෝධ සත්‍යයක් පණවන අය, දුක්ඛ නිරෝධ ගාමී පටිපදාර්ය සත්‍යයක් පණවන අය. මෙන්න මේක තේරුම් ගන්න. අපි මේ චතුරාර්ය සත්‍ය රටවටේට ලෝකෙ වටේට ගිහිල්ලා මුල් සංස්කාරේ ලෝකේ පුරාම ඇවිදලා අන්තිමට ආවේ Tamangeම පංචස්කන්ධ ලෝකයට. මේ පංචස්කන්ධ ලෝකේ නිරෝධයෙන් දැකීමෙන් තමයි නිවන ලබන්නට පුළුවන් වන්නේ. ඒ සඳහා අවශ්‍ය සම්මාදිට්ඨියේ එක කොටසක් පමණයි අපාදනේ ඉපත් කරේ. ඒ නිවන අවබෝධ කරගන්නට මෙය පුනක් පුනක් ජාති පුනක් පුනක් නියති පුනක් පුනක් සියසකම් හරන්ති මක්ඛංච ලක්ඛා අපුනම් භවාය නැවත නැවත නූපදින මාර්ගය බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විස්තර කිරීමට දැන් අවකාශ කාලය අවකාශ දෙන්නේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම පූර්ණේ කරන්න ඕන. ඒකේ පූර්ණේ කිරීමෙන් තමයි අද මම මේ කියන ධර්මයේ ධර්ම කටයුතු කරන මේ ජීවිතයේදී මා මේ කුලේ මොකක්ද මේ කියන දුක් නිරෝධය කියන්නේ මොකක්ද කියලා සාස්ත්‍රා කරන්නට සමාන නැහැ කවදා හරි කවදා භවයකදී හරි කවර කවර බුද්ධ ශාසනයකදී හෝ නිවන් ලබන්නට පුළුවන් වන්නේ ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම දියුණු කිරීමෙන් පමණයි. අන් කිසිම ආකාරයකින් කරන්නට බෑ. එනිසා මේ අය අදිස්ථානයක් කරගන්න මම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම ටික ටික ටික හරි පුළුවන් පුළුවන් හැටියට හරි අද පටන් දියුණු කරනවා මම මේ දුක නැති කිරීමේ මාර්ගයේ ගමන් කරනවා බුදුරු පසේ බුදුරු මහරහතන් වහන්සේලා ගමන් ගත්තේ උතුම් මාර්ගයේ මම ගමම ගමන් කරනවා ඉංග්‍රීසියෙන් තමයි මට කවදා හරි කවදා හරි සතර දුක කෙලවර කරන්නට පුළුවන් වන්නේ කියන ඒ අවබෝධයෙන් යුතුව අද පටන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ දිනු ගන්නට ඕන. වචනයක් දෙකක් විනාඩි 30ක් පමණ දෙගෙන කතා කරන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ද සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේක තමයි පංචලස්සා අපනම් බබා කියන්නේ නැවත නැවත නූපදින මාර්ගය කියන එක. මේක තමයි වැඩි වෙන නිවන් ලබන්නේ සංසාර දුක නැති කරන්න පුළුවන් වන්නේ. ඒ නැවත නැවත නූපදින ආකාරය මම විස්තර කරන්න මේ නෑ වැඩක් නෙවෙයි. එතකොට මේ සම්මා සංකප්ප යහපත් සංකල්පනා ජීවිතයට එකතු කරගන්න. මොනවද යහපත් සංකල්පනා කියන්නේ? හැම වෙලාවෙම කාම සංකල්පනා වලම අර බැඳි හැදී හැපුච්චි බැඳිච්චි අම්බලයාවක් නැතුව පොළො ටිකක් හරි කල්පනා කරන්න මේ සංසාර දුකින් මිදෙන්න ඕනේ නැවත නැවත ඉපදෙන එක මහා දුක. මේ දුකින් මිදීමට මම කටයුතු කරන්න ඕනේ. මමත් මොකක් හරි දෙයක් කරලා භාවනාවක් වෙන දෙයක් කරන්නට ඕනේ. එහෙම නැතුව කවදාවත් මේ දුකින් ගැලවෙන්නට බෑ. මං පිළිසන් ලෝකෙට වැටුණොත් කවුද මට පිළිදවන්නේ? ශ්‍රේත ලෝකෙට ගියොත් කවුද මට පිළිදවන්නේ? අපායට වැටුණොත් කොහොමද පිළිදවන්නේ? මේ මනස ජීවිතේ ඉතර දෙයක් මේ මේකෙන් මොනම ප්‍රයෝජන ගන්නට ඕන. ඒක නිසා සංසාර දුකින් මිදෙන්නට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් පුළුවන් විදිහට ටික ටික හරි මම උත්සාහ ගන්න ඕනේ කියන එක සම්ම සංකල්පය ඇති කරගන්න. ඒක ගැටුනේ නැත්තම් මොකක්වත් කරන්නේ ඒක අත්‍යවශ්‍යයි. තරහාසිතිවිලි අභ්‍යාපාද සංකල්පනා කියන්නේ තරහාසිතිවිලි වලට එන මෙන්න දෙක. තරහාසිතිවිලි වෙනකොට තරහාසිත තරහාසිත තරහාසිත කියලා ඉතින් මේකේදී තරහාසිත නැගගන්න පුළුවන් තරම් දුර ටිකක් හරි මායිසිත ඇති කරගන්න. කරුණාසිතක් සත්‍යයන් දුක් දුක් වැඩි සත්‍යයන් පීඩා පීඩා කරදර කරන දැනුවොත් පිළිගන්නට බලන කරුණා දෙක. මේකට තමයි සම්මා සංකප්ප කියන්නේ. නෙක්ඛම් සංකප්ප ව්‍යාපාර සංකල්පයෙන් සංකල්පය. මට අනුස්සාර කරගන්න බොරු කේලම් පරිසවදෙන් සම්පප්පරා වලින් ඇත්තලා සම්මා වාචාව රකින්න. මේවා ජීවිතයේ දෙකට දුර. සම්මා සම්මත කයින් කරන වැඩි තියෙනවා. කාමයේ බොනවා, කාමෙන් වැඩ කරනවා, හොරකම් කරනවා, සතුන් මරණා වගේ දේවල් මේ වගේ ඇත්තෙන් සම්මා කම්මන්ත කියන්නේ සම්මා ආදී යහපත් ආකාරයෙන් නිවැරදිව ගෙනන්නේ නිවැරදි ආකාරයෙන් අසාධාරණ නොවන්නේ ඔය ටික ජීවිතේ එකතු කරගෙන දිනු කරගන්න සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය කියන අංග තුන පහ සම්මා වාචා සම්මා සතිය දිනු ගන්න මේක හොඳට මතක තියාගන්න විනාඩි 15ක් කල්පනා කරන්න ගෙදෙද්දී මම මේ විනාඩි 15 දී කරන මේක ඔක්කොම තුන්වෙනි කරනවා හැම වෙලාවෙම ඔළුව පේනවා පේනවා පේනවා මොන හොදන හොදන හොදන අතු ගන්නවා අතු ගන්නවා අතු ගන්නවා ආදි වශයෙන් කරන වැඩ විනාඩි 15 ඔය 15 15 15කට ටික ටික ටික ටික ඉඳාට වැඩි කරගන්න බලන්න සම්මා සතිය දිනු කරගන්න සම්මා වායා කරන්නේ මේ තමන්ගේ ඇති අකුසල කර්ම තියෙනවා තමන් කරන්නේ ඒකෙන් පුළුවන් තරම් බලපින්නට මේ දක්වා ඇති නොවෙච්ච අකුසල කර්ම නූපදවා ගැනීම සුත්සාගතය දුනා ඒ වගේම පුළුවන් තරම් කුසල කර්ම, නූපන් කුසල කර්ම දිනු කරන්න දුන්න උත්සාහ ගන්නවා. මේ දෙක සමතල සම්මා සමාධිය සම්මා දිට්ඨිය කියන සඳහා භාවනාවක් කරන්න ඕනේ. එසේ කිරීමෙන් තමයි කවදා හරි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. එසේම වාසනාවක් තියෙනවා. උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව මෙතන කරනවා. දැන් ඇති වෙච්ච දෙයක් තියෙනවා මේ සම්බන්ධයෙන් අසන්න. නොතේරුම් දෙයක් තියෙනවා නම් අසන්න අපි කියන්නේ. නොතේරෙන දෙයක් කියන්නේ මේ පුංචි ළමයින්ට කියන විලාසයෙන් අපි මේ සම්බන්ධන විදිහට කියන්නේ. මේක විදිහ සරල කරන්න මම හිතන්නේ මට පුළුවන් නේද? ඔය අන්තිම සරල කරලා තමයි කතා කරන්නේ. වෙනදා ධර්ම දේශනා ආපු අය දන්නේ නැති මේ මොන බණක්ද මේ ආමුදුර කියන්නේ. එතකොට ආන්ද ප්‍රශ්න තියෙනවා. කාටවත් නැහැ. එහෙනම් අපි මේ දේශනාව දෙන්න කියන දේ මේ ඥාතිය දෙන්නේ. අවසන් කරමු. හොඳයි එහෙනම් කල්පනා කරගන්න. මේ මේ දක්වා පන්සිල්පත් සහ ආරක්ෂා කළා කියලා මම හිතනවා සීලය ආරක්ෂා කිරීමේ කුසලයක් තිබුණා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඇත්ත කියලා මම හිතනවා විවිධ කල්පනා විවිධ පැතිවල සිට දුවවන්නේ නැතුව මේක නිසා භාවනාමය කුසලයක් ඒ අවස්ථාවේදී ධර්මක් හොයනවා. ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයක් ඇතිවෙනවා. මේ ආකාරයෙන් රැස්කරගත් කුසල කර්ම සිදුවීම හේතුනේ සංඝාජයවදන මේ සීල මාර්ගනාගේ නෝනා මේ මාස තුනේ කඩලිය කරන මාතෘකාවක් පස්සේ ගිහින් ඒ වෙනුවෙන් කරපු ධම්මදේශනා ඇතිම නිසා. මේ විදිහට අපේ සිංහල කරගත්තා කුසල කන්න ඊට අමතරව මේ මහත්මයා කල්පන්න හැම මාසිකම දානෙ ගෙනෙත් අපිට පූජා කරන ඒ දාන දීමේ කුසල කන්න ආදී සියලු උපසාර. අපනම් මේ පරිලෝකයේ සංඝාජාවදන මහත්මයාට අනුමෝදන් කරන අනුමෝදන් කරන අනුමෝදන් කරන මේ සිංහල සංස්කෘතියෙන් මේ අදට වෙනුත් ඒ වගේම දන් දීපු වෙනත් ඔක්කොම අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඒ අනුමෝදන් වීමෙන් යම් මේ දුකකටපත් යන දුකුණක් පිළිමෙල මේ ප්‍රසන්නති හේතු උපනිෂේ වේවා එලෙසින්ම ඇය සුපතියන් මේ සත සම්පදීන සත්‍යයක තියෙනා ඒ සත සම්පත්තව තවත් නිවනේ දිනකටපත් කර ගැනීමට වැඩි දිනකට කර ගැනීමට මේ ප්‍රසන්නතියට හේතු වේවා වුණා වේවා ඇයට අපට තියෙන නිවනේ සැනසීමට මේ ප්‍රසන්න හේතු වාසනා වේවා කියලා සාදුකාර කියලා කියන්නේ දැන් මේ දාතාව කියන්නේ සම්ප්‍රදායික වශයෙන් ඉදම් නාදී නම් හොතෝ කියන දාතාව ඉදම් හෝ කියන්නේ ඉදම් භෝඥා කියන මොනවද ඇය පින් ගන්න තැනදී ඉඳියනම් පින් ගැනීමට පුළුවන් තත්යක ඉඳලා සාදු සාදු කියලා මේ පින් අනුමෝදන් වුණා නම් ඒ කාන්ත වශයෙන් මේ තේපෙන ලැබෙනවා කියලා අපට දෙනවා ඇති. ඉතින් මෝඥාදී නම් හොතෝගේ අපගේ උනාසයෙන් කියන එකයි ඉතින් මේ කිව්වොත් මගේ ඔක්කොටම අපි මේ නෑනට පින් දීම සඳහා ඉතින් බෝ කියන වාදේ මතක තියාගන්න. ඉතින් බෝ කියන්නේ අපගේ ඉතින් මේ කියන්නේ මගේ. එතකොට මේ කරපු කොටස් සියලුම දෙවියන් අනුමෝදන් කිරීම සඳහා ආකාසත්තා කියන පාඩේ කරන ආකාසත්තා බොම්මණ්ඩා දේවානාලා මහිතිකා පුඤ්ඤං තං අනුමෝදිතා සනන් ලක්කන් සාසන ආකාසත්තා බොම්මණ්ඩා දේවානාලා මහිතිකා පුඤ්ඤං තං අනුමෝදිතා සංගත දේශනං ආකාසත්තා බොම්මණ්ඩා දේවානාලා මහිතිකා පුඤ්ඤං තං අනුමෝදිතා සනන් ලක්කන් සාසනේ කන්දිනා පුඤ්ඤ කම්මේ මාමේ බාසමාදමෝ සතන් සමාදමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්සේට සබ්බදුක්ඛා පමුච්චතු මේකද සියලුම සතර සත්‍යයන් සමදෙනාටම මෙලොව යහපත සතර සේවා පරිලෝක යහපත සත්‍ය සේවා ප්‍රාර්ථනීය පරිදි මුලින් සම්පූර්ණ නම් මේ කුසල හේතු උපනිෂ්ඨේ වේවා අභිවාදන සීලස නිසංවත්තා පදායනෝ සත්තාරෝ ධම්මා වස්සන්ති ආයු වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ විච අතෝ නිබ්බාන සම්පත්තේ නාම සමන්ති සමන්යතෝ